බුද්ධ සම්පන්න කෙනෙක්නේ අද දේශිතේ මෛත්‍රී භාවනා වැඩි කියලා මේ කෙනෙක් සැදේශිත දැන් මුක්ති භාවයට පත් වෙලා ඇති කියලා මම අදහස් කරනවා ඒ වගේම තව කාලයක් වශයෙන් හෝ කෙලෙස් ධම්ම සිටින ඈත් කියලා පිළිසම් භාවයට පත් කියතේ මා විශ්වාස කරනවා මෙතන මේ කොල්ලක් කියලා කියනවා දාන දීපය ගැන ආලෝක පූජා කරපිටින ගණන් කියන්නේ. අද ධම්මදිනයේ කොට්ටාරයේ සීමන් දේරා මහතාට සම්මානෝදන් කරගෙන සඳහා දැන් අවුරුදු 19ක් තිස්සේ 13ක් තිස්සේ දිනෙන් දානවල රුපියල් 2500ක් අවශ්‍යයි කරලා තියෙනවා ඒ දානෙදී. ඒ ධම්මදිනයේ ඒ කොමන අතේ මන් කෙරේලා මහතා වෙන මේ ධම්මදිනයේ දැන් දෙනා කරනවා සමාප්ත වේවා. මේ කියනවා පිළිවෙලම තාත්තත් මේ මානසික බලය ඒකෙන් බලය මානසික දේවල් ලබා ගන්නවා එන ඒක පිළිබඳ කතා කරනවා ඊළඟට අද අපි කතා කරන්න යන්නේ මේ විස්තර ගුණ ගැන බුද්ධෝ කියන වචනේ තේරුම ඇත්ත වශයෙන්ම පුද්ගලයකට කරන ලබන පුද්ගල නාමයක් නෙවෙයි. බුද්ධ කියන වචනේ තේරුම අවබෝධයේ ප්‍රඥාව නුවණ ගැන තේරෙන ඒ අයිතක් ගන්න. එවැනි අවබෝධයක් එවැනි ප්‍රඥාවක් ලැබීමට හේතු වන ප්‍රසගක් තව කෙනෙක් කරලා තියෙනවා. ආලෝක පූජාවක් සඳහා රුපියල් 1000 පරිත්‍යාගයක් කළා කියන ඒ සබ්බේසේකර මහණෙනි මහත්මයා. මේ ලක්ෂණ කොහොමද? මෙහි මුදුනේ ඵලයේ සඳහා රුපියල් 2000කට අධික මුදලක් මාසෙකට වැය වෙනවා. ඒ මෑණියන්ට සදාහ පරිත්‍යාග කරලා තියෙනවා අපි ඒ මෑණියන්ට ඒ පුණ්‍ය ශක්තිය මහිමින් ඇතුළත් තියෙන ආලෝක පූජාවක් වලින් ලැබෙන ප්‍රඥා ආලෝකය අප මේ සිටින්නේ පිටහඳ පාරන ලෝකයේ තුල උනත් එක එකක් සබා එකවර දෙක තුනක් සෑවුවත් මුළු විශ්වයම අවිද්‍යාවෙන් වැසීලා තියෙනවා අවිඥානාකාර ආවරණෝ ලෝක සංඥාතෝ සත්‍ය නස්සන්නෝ කෝටිදු ආලෝකං දක්ෂේතා අඤ්ඤත්තර ඥාති පස්සංසානං බුද්ධානං භගවන්තානං පත්තේසු මහා කරුණා ඔක්කමති කියලා පටිසම්භානක පාළියේ පාඨයක් තියෙනවා. මේ ලෝකයේම අවිද්‍යාන්දා කරන අවිද්‍යාන්දා ආකාර අවිද්‍යාවෙන් කියන්නේ ආවරණය වෙලා බැරිලා සක්ෂණස්සන්‍ය උපෝසාලෝකං ලක්ෂේතා මේ ලෝක සත්‍යයට ආලෝකයක් දැක්වීමට අනේ මාහර වෙන කිසි කෙනෙක් නැහැ මේ කියලා බුදුරජාණන් වහන්සේ කියේ බුදුරජාණන් වහන්සේ පිළ සත්‍ය කෙරේ මහා කරුණාවක් ඇති වෙනවා කියලා ඒ සඳහන් වෙනවා. එතකොට මේ ලෝකේන අවිද්‍යාවේ දීසෝ ලෝකෝම නිස්සේම අවිද්‍යාවෙන් ඇදලා අන්තකාරයේ සතුනේ ඉන්නේ අඳුරකයි අපි මේ අර්ථකථ ගානේ ඒ අඳුරේ ගමන් කළ නිසායි අපි සංස්කාරයෙන් සංස්කාරයට නැතිව පරිභ්‍රමණය වෙමින් ආවේ. මේ දුක් අනුභව කළේ ඒ අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ ධර්මයේ වූ ප්‍රඥා ආලෝකයේ සදතුල දැනෙන්නේ නැති නිසා. එතකොට මේ ප්‍රඥා ආලෝකය ලැබෙන හිමකම කලේ යගේ තුන ගන්නේ සබ්බේ සේකරහාමී මහතුමට ඒ පුණ්‍ය ශක්තියේ මහිමයෙන් ඒ සංස්කාර තුළ තියෙන අවිද්‍යාවල ආකන්ද අවිද්‍යාවක අන්ධකාරයේ දුර වෙන ප්‍රඥා ආලෝකයෙන් හදවත ආලෝකමත් වෙලා මේ දුකේ මේ දුක් සංදේම දුක් නිරෝධයේ මේ දුක් නිරෝධ ගාමී සකපදාව යන චතුරාර්ය සත්‍ය අවබෝධය මේ ප්‍රඥා ආලෝකයේ තුලින් දිස්සලා ඒ සාන්ති වෙන ඉතායිකමනි නිවන් සංසනසීමට ලැබේවා කියලා අපි සාදු කරනවා හොඳයි දැන් මේ ගැන කතා කරලා අපි හොඳටම සමානයි ඊළඟට අද බුදුගුණ භාවනාව ගැන. මේ තින්වත් ඇයට අප මේක ප්‍රථම සකාශ කරලා තියෙනවා බුදුගුණ භාවනා වඩන ආකාර රාශියක් ගැන. අත් වශයෙන්ම මේ අලුත් ඇතිතු නිසා එදෙන රචනයක් නැවත අපිටපත් කරනවා. කලින් අහ ඇති අයට ඒ ධර්ම කරුණ ඇසීම තුළින් සමාගයේ දැනුම අලුත් වෙනවා ඇති. එතකොට බුදුගුණ භාවනාව කළ හැකි ආකාර ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් හතරක් හෝ පහක්. හැබැයි එක තමයි බුද්ධ කියන වචනේ පමණක් බුද්ධෝ බුද්ධෝ කියන වචනේ පමණක් නැවත නැවත නැවත නැවත සිහිපත් කිරීම. සායනන්තේ වැඩ සිටින ආචාර්ය මහා බෝවා නාම සම්පන්න කුල ස්වාමීන් වහන්සේ නමක්. අදත් වැඩ සිටිනා රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් මේ ලෝකයාම පිළිගත් ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ පොතක තිබුණා උන්වහන්සේගේ පිට කිසිත් වෙලා අරමුණු පවතින්නේ නැති අවස්ථාවකදී උන්වහන්සේ විසින් මේ බොද්ධෝ කියන වචනයම අරගෙන ඒකම සිහිපත් කරමින් සෑම කටයුත්තක්ම සිදු කළා කියලා. අතපත ගන්නකොට වැසිකිලි කැසිකිලි යනකොට නිදා ගන්න යනකොට සෑම තැන බැලගෙන කරනකොට කිසිම අවස්ථාවකදී බුද්ධෝ කියන වචනේ සිහිපත් කරන්නට තම සිහිපත් කරන්නේ නැතුව නොකර ඒ වචනේ සිහිපත් කරමින් මුළු දවසම කාලය තුළම උන්වහන්සේ වැඩ සිටි බව ඒකකින් දැක්වෙනවා. ඉතින් මාසයක් දෙකක් යනකොට උන්වහන්සේ එහි දක්වා තිබෙනවා උන්වහන්සේගේ සිට මහා ගලක් වගේ මහා පොළොව වගේ ඉස්හාරත්වයට පත් වෙලා අති ගැඹුරු සමාධියකට පත් වෙනවා කියලා. ඇත්ත වශයෙන්ම ඒ වචනේ නරතන ඒ ආකාරයෙන් සිහිපත් කිරීම තුළින් එවැනි ගැඹුරු සමාධියක් අප කාටත් උද්ගත කරගන්නට පුළුවන්. ඒ සමාධිය වශයෙන් ඒක විතරක් නෙවෙයි ඒ බුද්ධෝ කියන වචනේ නැවත නැවත මෙනෙහි කිරීම තුළින් බුදුගුණ භාවනාවක් වශයෙන් ප්‍රඥාව අධිකෝ කෙනෙක් නම් ඒ යෝගාවචරයේ ප්‍රඥා සම්පත්තිය හොඳනම් පාරමී සිහින් ඇතනම් ඇත්ත වශයෙන්ම බුද්ධ කියන වචනේ අදහස මතුවෙන්නට පටන් ගන්නවා විදසම් ඇතක් වශයෙන්. ඒ විදර්ශනා ඥාන වශයෙන් පහළ වෙන බුද්ධ කියන වචනේ අර්ථ නිරූපණය හදවත තුලින් මතේ මතේ එනකොට සත්‍ය වශයෙන්ම ඒ බුද්ධ කියන වචනේ තුලින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ භාවනාව තුළින් අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. බුද්ධෝත්මයේදී මම පළමුවෙන්ම ප්‍රකාශ කළා බුද්ධ සංඥාක්තියක් නෙමෙයි කියලා. බුද්ධලේකට කළ ආරෝපණයක් නෙමෙයි කියලා. මහන්සේ මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මයන් පිළිබඳව පංචන්නම් සංස්කන්ධාන චතුන්නම් ධාතුනම් සන්නම් පස්සායතනාන ධාතු හය ඒ වගේම ස්කන්ධ පහක් ආයතන හය පිළිබඳව අත්සංගමංච අත්සාදංච ආදිවංච නිස්සරණංච යථා භූතං බුද්ධි පටිබුද්ධි සම්බුද්ධි මේ බුද්ධෝ කියන එක ආර්ථය කතනය. මේ ලෝකයේ පවතින සියලුම නාම රූප ධර්ම සියලුම සත්‍යයන් කොටස් දෙකකට බලන්න පුළුවන් නාම වශයෙන් සහ රූප වශයෙන් මේ නාම රූප දෙක නැවත අපට බෙදන්න පුළුවන් රූප කොටස පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් දහස් හතරකට තවත් කෙනෙකුට අවශ්‍ය නම් ආකාශ ධාතු වශයෙන් බෙදා ගන්න පුළුවන්. නාමස්කන්ධයේ වේදනා සංඥා සංඛාර විඥාන කියලා කොටස් හතරකින් බෙදන්න පුළුවන්. මේ ආයතන හය ඊළඟට චක්කායතන සෝතායතන ගහනායතන දිවායතන කායයතන මනායතන වශයෙන් අපි මේ නාම රූපය නාම රූප දෙක හයකට බෙදන්නට පුළුවන්. අපි මේ පිළිබඳව පැයක දේශනාවක් කලින් කරලා තියෙනවා. ඒ පස්කායතන වයන් දුක්ඛ පුරුෂෝ කියන ධාතබ්බංග සූත්‍රය අරලා කියලා දේශනාවේදී එතකොට ඒ ආකාරයෙන් මේ සංදේයනේ ධාතියනේ ආයතන ආදී වශයෙන් ඒව ඇතිවීම ඒව පැවතීම ඒව නැතිවීම එසේම ඒවයින් ලැබෙන ආස්වාදය ඒ කර්මයෙන් නැතිවන ආදීනවේ අසාධංච ආදීනංච යකාදෝතම් පටිබන්ධිය සම්බුද්ධිය පටිබිද්ධිය ඒ ඇතුළු සත්‍යයේ ඇත්ත ඇතිපැතියෙන් සර්වත්‍රකාරයෙන්ම අවබෝධ කළා. ඒ අවබෝධ කළ නිසාම උන්වහන්සේට බුද්ධෝ කියලා කියනවා බුද්ධ කියලා කියනවා. එතකොට මේ බුද්ධ කියන වචනේ කියවට ඒ වචනේ කියන හදවත තුළින් තේරෙනකොට අපට මේ ධර්මයන් හදතුලින් දැකගත්තාම ඒ භාවනාව කරන්නට පුළුවන්. ප්‍රඥාව අධිකතම කොට නැහැ. එදා බුදුරජාණන් වහන්සේ ආයතන හය දැක්කේ කිසිද? සක්කායතන වශයෙන් සෝතායතන වශයෙන් ආදී වශයෙන්. මේ දසන කොට අපි දකිනවා අපේ ප්‍රඥාවේ පරමතම මේකයි සක්කායතනය මේකයි සෝතායතනය. මේ ධාන ආයතනය ජීව ආයතන මේ කායතන මන ආයතන වශයෙන්. ඒවා කිසිම හේතුවකට මේ හේතුව නැතිවීමේ ආකාර නැතිවන ආකාරයේ ආස්වාදයේ ආදීන වේ. මේවා අපට හදතුනේ මතු කරලා දෙනවා මේ වචනේ තුලින් ගැඹුරු ප්‍රඥාවක් ඉගෙන ගන්න. සමාධිය දින වෙනකොට මේ ධර්ම නැතිවෙනවා. අපි කරන්නේ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ සිහිපත් කිරීම. ඒකේ සමාධිය ගන්ත වෙනවා. සමාහිතෝ යථාප්‍රතං ප්‍රඥාති සමාධිමත් පිටින් ඇත්ත පිටින් දකිනවා. මොකක්ද ඇත්ත පිටින් දකින්නේ? මේ නාම රූප දෙකේ යථාර්ථ රූපය අපි අවබෝධ කරනවා. බුදුරජාණන් වහන්සේ යම් ආකාරයෙන් දැක්කාද අපේ ප්‍රඥාවේ මත්තමට ඒ ආකාරයෙන් නැගිටින්නට අපට හැකි පැතිරීමට තරම් අපට හැකියාවක් නොනතුවත් අපේ ප්‍රඥාවේ මත්තමට අපිට ඒ ධාතු පය ආයතන ස්කන්ධ වෙන ධර්ම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මොකද සමාධිමත් සිතක් ඒ තුළින් ප්‍රඥාව පහළ වෙන නිසා. මේ විදිහට මේ සම්මත නෙවේ දුක්ඛෝපී වාසිය නැවත සිහිපත් කරන්නේ ඒ අනිවිත සමාධිය වැඩෙනකොට ප්‍රඥාව දිනු වෙන විට අපට තියෙනවා සබ්බේ සංඛාරා නිස්සාරී පටිවිද්දී සබ්බේ සංඛාරා දුක්ඛාති පටිවිද්දී සබ්බේ ධම්මා අනාත්තාති සම්බුද්ධි මේ සියලුම සංස්කාර ධර්මයි භූමික ලෝකයේ තමයි ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් ඒ කියන්නේ සමාධිය සහ සමාධියේ පරිබාහිර වශයෙන් අතීත වශයෙන් හෝ වර්තමාන වශයෙන් හෝ අනාගත වශයෙන් ලෝකේ ලංකා සංස්කාර ධර්ම පිළිබඳ ඒ සියලුම සංස්කාර ධර්ම ඇතිවීම නැතිවීම යන ධර්ම අනිත්‍ය යන ධර්ම කියන එක අවබෝධ කරගත්තා බුදුජානක මහත්මිය. එසේ අවබෝධ කරගත් ආකාරය අපි දකින කොට මුළු විශ්වයේ ජනතාවද ඒ විශ්වය පුරා ඇති සකල සංස්කාර පිළිගෙන ඒකාන්ත අනිත්‍යයෙන් අනිත්‍ය යන දුක්ඛ දුර්ය බව අවබෝධ වෙන අපට මේ මා කියන්නේ බුද්ධෝ කියන වචන සිහිපත් කිරීම තුළින් පවා කෙනෙකුට නිවන අවබෝධ වෙන ආකාරය. එතකොට අනිත් අතින් මුළු විශ්වයේම සමාජයේ අනසකතාව පවතින නැති ධර්ම හේතුන් ධර්ම ඇති හේතුන් ධර්ම නැති යන ආත්ම නොවන ශූන්‍ය අනාත්ම ධර්ම කියලා උදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින කියන සංස්කාර ලෝකය දැක්කා. අපට අපේ ප්‍රඥා ඇසේ සමානයටම මේ තුලින් අවබෝධ කරගන්නට පුළුවන් වෙන මේ සියලුම ධර්ම සමාන ලෝකයක් බාහිර පංචස්කන්ධ ලෝකයක් අජීවී සජීවී සෑම දෙයක්මයි මේ සංකත ධර්මයක් එසේම අසංකත නිර්වාණ ධාතුවක් යන සක්සඳ ධර්ම සම්පින්දණයම ඒකාන්ත වශයෙන් අනාත්මයි පස්සේ නැති කුජලය සුද්ධලේ නැති ආත්මයක් නැති ශූන්‍ය අනාත්ම දර්ශනය කියලා අවබෝධ කරගන්නට අපසුවම් මුළු විශ්වයේම අනාත්ම ලක්ෂණයෙන් වැසී යන ආකාරයට ලෝකේ යම් සාපෘත්‍ය සංස්කෘත ධර්ම ඇතනම් ඒ කිසිම සංස්කාරයක නිත්‍ය ස්වභාවයක් නිරසනාන්දමට සුභ ස්වභාවයක් නිරසනාන්දමට සුඛ ස්වභාවයක් නොවන අන්දමට ආත්මයක් කියලා දෙයක් ගන්නට නැති බව වැටෙන ආකාරයට මේ බුද්ධ කියන භාවන වචනේ දීන් කියන තුළින් අපට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ ඒ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ කියන වචනේ මා විස්තර කරන්නේ මේ විස්තර කරන වචනය අහගෙන ඉන්න මේ අයගේ සංකාන තුළ බුදුගුණ භාවනාව තුළ වැඩෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ අවිද්‍යා පත්‍ය සංඛාරා තිපටිවිදි අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ තිපටිවිදි මේ අවිද්‍යාව නිසා අවිද්‍යාව පස්තු වෙන නිසා නොදැක්කම ක්‍රියාත්මක වන නිසා කුසල අකුසල සංස්කාර ජනිත වෙනවායි. ඒ කුසල අකුසල සංස්කාර අල්ලා සිටින කාලය නැවත ප්‍රතිසංවි විඥානය ලැබෙන්නේ සංඛාර පත්‍ය විඥාන සංස්කාර කියන ප්‍රතිසංවි විඥානයේ ගෙන දෙනවායි. ඒ ප්‍රතිසංවි විඥානය නිසාම නාම රූප ඇතිලා ආයතන පහළ වෙලා ඒ තුළින් ස්පර්ශ ඇතිලා ඒ ස්පර්ශ නිසා හටගන්නා වේදනාව අභිනන්දනය කිරීම තුළින් ආස්වාද කිරීම තුළින් සංස්කාර ජනිත කරගෙන ඒ සංස්කාර අල්ලාගෙන උපාදානට මේ සිටීම නිසා කර්ම භව ඇති නිසා නැවත නැවත උපදිනවා කියන මේ පටිච්ච සමුප්පාද ධම්ම චක්‍රය කරකින ආකාරය බුදු ඇසින් ප්‍රඥා ඇසින් එදා උන්වහන්සේ දුටුවා. බුද්ධෝ කියන වචනය ප්‍රඥා ඇතින් අපි විමසුවොත් අපට තේනවා අනිවාර්යයෙන්ම අවිද්‍යාව නිසා සංස්කාරයක් වන්නේ මෙහෙමයි සංස්කාර නිසා ප්‍රතිසංග විඥාන දෙමෙන්නේ මෙහෙමයි අවිද්‍යාව නැත්නම් සංස්කාර නිරෝධයක් සංස්කාරයක් නැහැ සංස්කාර නිරෝධයක් නම් සංස්කාර නැත්නම් ප්‍රතිසංග විඥානයකුත් නැහැ ධාතියේ කෙලවර එතනයි කියලා මේ වචනේ තුලින්ම උත්තම අර්ථ ඵලය දක්වාම අපිට ගමන් කරන්න පුළුවන් හැබැයි ප්‍රඥාව දිනු කෙනෙකුට පමණක් මේ විදිහට පස්සේ සංස්කාර ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උන්වහන්සේ අවබෝධ කළා ඉදා මේ බුද්ධ කියන වචනේ අන්තර්ගත වන එක ගුණයක් තමයි ඒ. අපිට මේ ධර්මයේ අපේ මනසමනින් අපේ ප්‍රඥා අතට පිළිගන්න කරමින් හෝ අවබෝධ කරගන්නට පුළුවන්. මේවා විස්තර කරනවා නම් මා මේ කියන ටික විස්තර කරන්නට පැය 50කට අප දේශනා කරන්නට සිදු වෙනවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් කිසි සම්දේ ධම්මා සප්පං නිරෝධ ධම්මන්ති සම්බුද්ධි මේ ලෝකේ ලංකා කීතේ හටගත් ධර්ම තිබෙනා ඉස්සෙම ධර්මයක්ද අනිත්‍යයෙන් අනිත්‍යයට යන බව මහන්සිය අවබෝධ කළා. අපි අද උදේ මේ ස්ථානයට පැමිණෙන වෙලාවේ මේ තුන්වත් අයගේ සංසාන තුළ තිබුණු මේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම ප්‍රඥාව වීර්ය සතිය සමාධිය මේවා එතනම එතනම නැති නැති ජීවනය සිටින අප මේ කතා කරන වචනයක් වචනයක් පාසා ඇතිවීමක් හා නැතිවීමක් තිබෙනවා මේ වචන කන්නේ ඇතන ඇතන වාරයක් පාසා ඒ මේවා මේ තුනත් අය අහන්න කොට ඒ තුලින් ඇතිවන විඥාන ඇති ඇති නැති නැති යන්නේ. යම් කිසි ජීවිතයකින් යමක් හටගත්තා නම් ඒ මේ ආකාරයෙන් හේතුන් නැති වෙනකොට ඒ සියලුම හේතුන් හටගත් ධර්මයක් නැති වෙනවා. මේ ලෝකයේ තියෙන සියලුම ධනම හේතුන්ගෙන් හටගත් දේවල් අසංකත ධාතුව නිර්වාණ ධාතුව හැර අනිත්‍යයන් ධර්මයක් සංකතයි හේතුන් හටගත් මේ සංකතෝ සියලුම ධර්ම ඒකාන්තයෙන්ම අනිත්‍යක යන ධර්මයේ කියලා යම්කින් සම්දේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මන්දී ඇති වූ සියලුම ධර්ම නිරුද්ධ වී යනවා කියලා එදා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා ඒකම බුද්ධෝ කියලා කියනවා අපිත් මේ බුද්ධ බුද්ධ කියන වචනේ සිහිපත් කිරීම තුළින් අපට පුළුවන් අපේ ප්‍රඥා ඇති මට්ටමට කරන්නට මෙන්න මේ කියන සියලු සංස්කාර ධර්මයන්ගේ විරුද්ධ වී යාම ඇතිවීමට අනිත්‍ය වෙනම ධර්මයක් නිරුද්ධ වී යනවා කියන එක තමයි ධර්මයක්. දෙක එකක් නෙවෙයි. ඉස්සලමා කියන සබ්බේ සංඛාරානිච්චා 100ක් මුන්දී අටමුන්දී කියෝ. මේ කියන්නේ යම් කිසි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මංති. අනිත්‍ය නිරෝධය අතර ලොකු වෙනසක් තියෙනවා. මෙන්න මේ නිරෝධ දක්ෂණය. නිමියාම නිරුද්ධ නියාම කියන කයි නිරෝධයේ කියන තේරුම හරියට අපගේ හදවත තුළින් සංකාමයේ තුළින් පෙන්වොත් මේ සංස්කාරයන්ගේ නිවිඥාන නාමයන්ගේ හා රූපයන්ගේ නිවියාම දැක්කොත් අපට ඒ නිවියාම කියන නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා බුදුගුණාන මහන්සියගේ බුදුගුණ අරලා බුදුගුණ මෙහි කරමින් කරන භාවනාව තුළ අපට නිර්වාණය සාක්ෂාත් කරගන්නත් පුළුවන්. සමාධිය වශයෙන් විදර්ශනාමේ සමත වශයෙන් සමාධිය දිනු කරන්නත් පුළුවන්. විදුත් විසුද්ධි මාර්ගය වෙන සම්ප්‍රදායක දසානුගතික අදහස් වල එළිදලා කරන කතාවක් නෙවෙයි ඒවා නොදැන කරන කතාවක් නෙවෙයි ඕන වරදවා හිතන්න එපා ඊළඟට බුදුරජාණන් වහන්සේ එදා දුක්ඛෝ කියන වචනේ දාන්තරගත වෙනවා ඉතින් දුක්ඛන්ති යථා දුක්ඛන් පටිච්චේ අයං දුක්ඛ සමුදයෝති අයං දුක්ඛ නිරෝධෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතහ දුක්ඛං පටිවිච්චි මේක දුක්ඛ සත්‍යයි කියලා උන්වහන්සේ අවබෝධ කළා ජාතිය ඇති වූ පටන් ජාති දුක්ඛේ පටන් අවස්ථාන රහතන් වහන්සේගේ චුති සිත්තේ දක්වා පවත්නා වූ සකල සංස්කාර සංස්කාර දුකේම අල්ප මාත්‍රයක් පදතු සුඛාන්තින්ම දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කරගන්න. මේ සංස්කාර ලෝකයේ මේ නාම රූප සංතතිය සැලැස්මම ඒකාන්ත දුක්ඛ වශයෙන් උන්වහන්සේ දැක්කා. මහාංග පිට පරම්පරාවෙන් පෙරසීමමයි දුක්ඛ සත්‍ය කියන්නේ අන්තිතුවක් නොවන බව උන්වහන්සේ අවබෝධ කළා. හැබැයි දුක්ඛ සත්‍ය උන්වහන්සේ දේශනා කළේ නම් නෙවෙයි ජාති දුක්ඛාදරා දුක්ඛාදරති. මේ හැම දෙයක්ම සම්පින්දණය වෙලා ඒක රාශී වෙලා යොමු වන්නේ මේ මාසික කාරණාවයි. ඒ විදිහේ දුක්ඛ අවබෝධ කරන නිසා මහන්සිය බුද්ධයි ඊටමතරව අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පටිවිජ්ජේ මේ දුක්ඛ සමුදය සත්‍යය කියලා යථා භූතං ඇත්ත ඇතිපරිදි වටහා ගත්තා කලින් මේ භාවනාවෙන් විදිහට වෙනකොට බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කළේ කෙසේද කියලා හදවත තුලින්ම විමස විමසාමේ බුදුන් භාවනාව කරනවා නම් අපට දුක්ඛ සත්‍ය මතුවේ මතුවේ හදතුලින් මතුවේ මතුවේ එළිලා පින්නම් කරනවා මේක දුක්ඛ සත්‍යයක් ඒකාන්ත දුක්ඛ සින්දය සංස්කාර භූතේ සඳහා පැවතීමේ දුක්ඛ කියන එක. ඔත්තක සතක දිනාට නෙමෙයි ධම්මස්වණයෙන් ඇතුළට නෙවෙයි සමාධි සතතුලින් මතුවන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තුළින් සංස්කාර ලෝකී පැවැත්ම දුක කියලා අවබෝධ වෙන එක මේ දුක ඇතිවන හේතුවක් පසුපසෙන් ක්‍රියාත්මක වෙනවා අපි සැපක් ඇති කරන හේතුවක් කියලා මුලාවෙන් මුලාවටපත් වූ හේතුවක් මොකද මේක තමයි සංමාව ආකාරය ආස්ථාව නිසාම අපි හිතාගෙන ඉන්නේ ආස්ථාවකට සැපදෙන දෙන දෙයක් කිය අපි යහපතට පවතින දෙයක් කිය අපිට සුවයක් ලබා දෙන දෙයක් කියලා. අපි දුකින් දුකට ඇදලා ගන්න අය සංස්කාරයෙන් සංස්කාරයට ගැටගසන අය අපි තුස්සන් ලෝකයට සල්ලු කරන අය අපි ඉගෙනන දාලා කාර කරන අය මේ සංහාව නිසා කියන එක අපි අවබෝධ කරගන්නේ නැහැ. ඒ දුක් සමුදය යනවා නම් දුක් සමුදය ගැන පිළිබඳ නොන නොදැනීම. මෙන්න මේ සංහාව සතුටින් කියන්නේ අනන් කිසිවක් නෙවෙයි අපේ නොදැක්කම අවිචාර. මේක දුකක් කියලා ගන්නෙත් නෑ මේක දුකක් ඇති වෙන හේතුවක් කියලා ගන්නෙත් නෑ. මේ අවිද්‍යාව නිසා නම් සංහාව තියෙනවා සංහාව තියෙන තැන අවිද්‍යාවක් තිබෙනවා. අවිද්‍යා සංහාදික අත්යෙන් බඳගෙන කරන්නේ ක්‍රියා දානය නිසා මේ ක්‍රියා වලින් නිසා අවිද්‍යා සංහාදිකට අපි යට වූ නිසා සංස්කාරයෙන් සංස්කාරයේ යමින් මේ සංස්කාර දුක්ඛේම දිනුනා කියනක අවබෝධ කරගන්නට අපට හැකියාවක් ඇතිවෙනවා ඒක අපට ඥාන වාසයේ දුක්ඛ සමුදය සත්‍ය කෙසේනම් අවබෝධ කරගාද කියන හතවත කෙලින්ම අප විමසීමක් කරලා බැලුවොත් ප්‍රඥා ඇතිවෙන. ඒ වගේම මේ දුකක් තිබෙනවා නම් දුක නැතිවීමක් තිබෙනවා. දුක නැති කිරීමේ මාර්ගයක් තිබෙනවා. දුක ඇතිවන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි. අල්ලා ගැනීම, අල්ලා ගැනීම, අල්ලා ගැනීම පිළිබඳ. උපාදානයේ තුලින් අල්ලා ගැනීම තිබෙන සාස්කල් දුක එතන දුක පිටින තාක්කල් අල්ලා ගැනීම දෙතන බුද්ධාගමේ හරය බුද්ධාගමේ ස්ථාවරය බුද්ධාගමේ ඉහළම ස්ථානය සියල්ලම අතහැරීම අතහැරීම අතහැරීම ලක්ෂ කිංචී ලෝකේ ආදිති ලෝකේ තියෙන කිසි ධර්මයක් උපාදාන කිරීම සඳහා නිමින් පවතින්නේ අබ්බේ ධම්මා වික්ඛුරේ නාදන්න බිහිමේ සාය මේ ලෝකයේ තියෙන යම්සා ධර්ම තිබෙනම් මහණෙනි ඒවා අභිනිවේෂ කිරීමට ආස්වාද කිරීමට සුතු වීමට දේවල් නෙවෙයි මේවා ඇත්ත වශයෙන්ම මේ අතහැරීම හරියටම පැහැදිලි අවබෝධ වුණොත් අපි සෑම දෙයක්ම අතහරින් අතහරින් භාවනා කරගෙන ගිය විට සියලුම සංස්කාරයන් අතහරිනා නිර්වාණ ගැන තියෙන අපේක්ෂාවද සහිත වෙනවා අකුල සංස්කාරයන් ඇති අතහැරී ඇතක් ඇරෙන විට සංස්කාර නිරෝධයක් නිවීමක් පවතිනවා ඒ දුක්ඛ නිරෝධ සත්‍ය ඒ දුක්ඛ නිරෝධ සත්‍යයත් අර කලින් තිබු දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව සත්‍යයත් එදා බුදු කියන්නේ මහන්සියේ සම්බෝ ඥානී කිසියෙකුගේ උපදේශයක් නැතුව පරෝපදේශ රහිතවම අවබෝධ කළා එකෙන්ම උන්වහන්සේ බුද්ධයි අපි මේ බුද්ධෝ කියන වචනයෙන් නැවත නැවත සිහිපත් කළොත් අපේ ප්‍රඥාව දුමනම් අපට පුළුවන් මේ කියපු චතුරාර්ය සත්‍ය ධර්මයන් හසතුලින්ම සත්‍යස්ස දෙසම අවබෝධ කරගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පෙරව අපට කවදාවත් නිවනක් ලැබෙන්නේ නැහැ ඒකයි අපි මේ භාවනා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා. මේ විදිහට එදා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නිසා උන්වහන්සේට මේ අවබෝධයටම දෙවක උපකාරයක් වශයෙන් උපකාරයක් වශයෙන් බුද්ධෝ කියලා බුද්ධ කියලා අපි ප්‍රකාශ කරනවා. මේ ආකාරයෙන් බුද්ධ කියන වචනය නැවත නැවත අපි සිහිපත් කරනකොට තවදුරටත් අපට ඕන නම් දැනගන්නට පුළුවන්. මේ ආසවාදී යකාබු සංපටිබුද්ධි අනාස සම්දේවති අනාස නිරෝධෝති අනාස නිරෝධගාමී පටිපදාති යකාබු සංසම්බුද්ධි මේවා තමයි ආස්තව ධර්ම මේ කාමාස්තවයන් මේ බලාස්තවයන් මේ දුක්ඛාස්තවයන් මේ අවිද්‍යාස්තවයන් අපි සංස්කාරයෙන් ගැටගැසෙන සංයෝජන ධර්ම අපි පිළිකුත නැතිවෙක ධර්ම අපේ සිත් තුළ කල්පගණන් සැලපදියන් වල ගැලවීමද නොහැකිනම් දෙන පත්තු දැකලා තියෙන ධර්ම මේවා මෙන්නය මේවා ඇති වෙන හේතුව මෙන්නය මේවා නැති කරන්නේ මෙසේ නැති කරන ක්‍රමය මේවා නැතිවීම මෙතන මෙතනේ කියලා උන්වහන්සේ ඉතිේ උදා අවබෝධ කළා දෙවින්න උන්වහන්සේ බුද්ධයි මේ බුද්ධෝ කියන වචනය කොතෙක් විස්තර කළා. නිමක් නැති විස්තර ඇතුළත් වන වචනයක්. මා මේ දක්වා කියපු කරුණම අපම විස්තර කළොත් ඇත්ත වශයෙන්ම මාසහයක් නෙවෙයි අවුරුද්දක් විස්තර කළත් නිම නොවන කරුණේ වන්සගත වෙනවා. ඒක නිසා මේ වචනය අල්ලාගෙන නැවත නැවත අපි විස්තර කිරීම මෙතනින් අතර කරනවා. මේ අයට මේ තුන අවබෝධ වන්න ඕන මේ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ සිහිපත් කිරීම ඒතරම් සාර්ථක නොවන ක්‍රියාවක් කියලා සමහරකට හිතෙනවා නම් ඒකෙත් එහෙම නෙමෙයි මේ බුද්ධෝ කියන වචනේ සිහිපත් කිරීම තුළින් අපට සම්මා සමාධිය වඩන්නට පුළුවන් සම්මා දිට්ඨිය ලබාගෙන ප්‍රඥා ඇතිකින් සංස්කාර ලෝකයේ දැකලා සංස්කාර විරහිත නිවන අත්කර ගන්නට පුළුවන් කියන එක. එම නිසා මෙතන ඕනෑම කෙනෙකුට බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා නැවත නැවත සිහිපත් කරමින් බුදු ගුණ භාවනාවට නිරත වන්නට පුළුවන්. ඒ ඵලයෙන් තමයි. මේ ගැන ප්‍රශ්නයක් නැති ඇති මොකද බුද්ධෝ බුද්ධෝ කියලා සිහිපත් කරන්න දෙයකයි උත්සාහය. ඊළඟට බුදු ගුණ භාවනාව කිරීමට පුළුවන් තවත් ක්‍රමයක් තමයි අපරාධ කාටත් කවුරුත් කියලා බුදු පුරුදු ආන්දමේ ඇති නව අරහාදී දුකුණ අග්‍රසිත මුලකත් මුලසිත අගටත් සිතින් සත්‍යානය සිදුවන වචනයෙන් පිටකවත් සමක් නෑ අරහං සම්මා සම්බුද්ධෝ විජාතර සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පංචදන්න කාලකී සත්තා දීමනස්කාණං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා විමනස්සානං අනුත්තරෝ පුරිස ධම්ම කාලකේ ලෝක විදෝ සුගතෝ විචාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං නැවත නැවත මේ විදිහට බුදු ගුණ නවය අගසිට මුලට මුලසිට අගට සීමපත් කරන්නට අපට පුළුවන් ඒකත් එක්තරා විදිහක බුදු ගුණ භාවනාවක් මේ බුදු ගුණ භාවනාව කරන ආකාර අතරින් මුළු මේ ඉතාම ප්‍රචලිත ක්‍රමයක් තමයි තමා එපා ප්‍රිය කරන බුද්ධ රූපයක් පිට දෙස බලාගෙන මේ නවාරහදී ගුණ සිහිපත් කරන්න තියෙන එක. අප නම් බුදුරජාණන් වහන්සේගේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණනේ බලන්නේ උන්වහන්සේගේ ප්‍රඥා අසදසයි බුද්ධි මහිමය දෙසයි අපි බලන්නේ. උන්වහන්සේගේ දෙතිස් මහා ගුණ කොටසක් තුලයි මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ. ඒවා දවස් හතරක් වැඩ වෙන කිසිවක් නෙවෙයි ඒන්නේ අද කිසිවක් ඉතුරු වෙලා නැහැ. උන්වහන්සේගේ උපුරු දෙතිස්මා අපිට ලක්ෂණ උන්වහන්සේ පින්නම් පා ආදාහණය කරනකොට ඔක්කොම ආදාහණය වුණා. ඒවා දිහා බලාගෙන ඕනේ නම් කෙනෙකුට බුදු පිළිමයන්ට බලාගෙන සද්ධාව අධික කෙනෙකුට මේ ගමආගහදී බුදු ගුණ නැවත නැවත සිහිපත් කරන්නත් පුළුවන්. එහෙම සිහිපත් කරනකොට බොහෝ දෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ රූපය ඒ බුද්ධ ප්‍රතිමාව ඇස් දෙකට පේනා වගේ සිතට සිතට පෙනී යන්නට පුළුවන්. මේකට කියන්නේ නිමිත්ත කියලා. මනෝ නිමිත්ත. මනසේ තියෙන සකහන. මේ බුදුහාමුදුරන්ගේ රූපයේ තියෙන්නට පසුව අපි ඒක ප්‍රගුණ කළ යුතු ආකාරයක් තියෙනවා. වස්තීකල යුතු ආකාරයක් තියෙනවා. එහෙම වස්තීකර දැක්කේ නැති ප්‍රකටම කරගත්තේ නැති ඒ බුද්ධ රූපයේ දකින්න ඒ නිමිත්ත කිසිම වැඩක් නැති ධර්මයක් බවට පත් වෙනවා. මොකද නැති යනවා. ඒකට ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නැසේ බුද්ධ රූපයක් දැක බලමින් හෝ නොබලමින් අපට මෙනෙහි කරන්න පුළුවන්. යම් කෙනෙක් ඒකේ මෙනෙහි කරනකොට ඒ බුද්ධ ප්‍රතිමාවක් නැත්නම් ඒ සූසකහනක් මනෝ නිමිත්තක් වශයෙන් දිනේ ගියොත් අප ඒක වශී කරන්න ඕන මෙන්න මේ විදිහට. මේක නම් ඉතින් වෙන කෙනෙකුන් අහගන්න බැහැ හොඳට අහගන්න. අතට ගන්න. බුදුරජාණන් වහන්සේ ඉගෙනගෙන තියෙනවා නම් විශේෂයෙන්ම ඒ වෙලාවේ නිර්වාණික සතුටක් ඇති ඒ නිර්වාණික සතුට තිබෙන තාක්කල් නිමිත්ත තියෙනවා. එකක් කියලා යනකොට නිර්වාණික සතුට වංචනික ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වංශික ධර්මයේ කියන නිර්වාණයට පසුත සංදයක් නැත්නම් ආස්කාරම් බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ සංදේ නැත්නම් මේ ආශාව ඇති වෙච්ච ගමන්ම අරහිත නැති යනවා ඊට පස්ව උපච්චේ උත්සාහ කළා කියන මුත් ලබා ගන්නට බෑ. මොකද අපේක්ෂාව පසුපදින් තිබෙන නිසා. ඒක නිසා ඒ නිමිත්ත යම් කෙනෙක් දැක්කොත් ඒකට කිසිම කැමැත්තක් ඇති කරගන්න එපා. ඉතින් හිතට තුනී යන නිකන් සිහිනයක් වෙන දස්සනක්. ඕකිය කියලයක් නැහැ. ඒක කෙරෙහි ආශාවක් පවත්න්න දෙපා. නිරාමිත සතුටක් ඇති වුණාට කමක් නැහැ. නිරාමිත සතුටින් ඉන්න තව ටිකක් එහාට යන්න බුදුරජාණන් වහන්සේ කියලා පොඩ්ඩක් අනකරන්න. හැබැයි බය වෙන්න එපා බුදුරජාණන් වහන්සේ දෙමින් අපි යන පිළිම කරන්නේ අපසිතත්වයේ තියෙන විද්‍යමාන වෙන සිතතුල මේ නිමිත්තට පොඩ්ඩක් එහාට යන්න ගියාම එහාට ඉස්සෙනවා. තව ටිකක් එහාට වදින්න බුදුරජාණන් වහන්සේ කියලා දේශනා කරනවා. අපි ඉඳලා සිටියෝ මේ නිමිත්ත තවත් ඈතට යනවා. මේ විදිහට ඈතට ඈතට අඩු වශයෙන් අඩි 10 12ක් බුදුරජාණන් වහන්සේ ඈත් කරනවා. ඈත් කරන එක ටිකක් අමාරුයි ලං කරන්න නම් අවශ්‍යම තියෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මා සමීපයේ ලං වෙන්න කියලා ළඟින් ළඟින් එන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියපු නිස්ස වාඩිලා ඉන්න බද්ද පංගයන් කියන රාජ්‍යයේ සිටින නිමිත්ත නම් බුදු පියාණන් වහන්සේ සිටින ඉරියව්ව මේක මට දෙන්නම් කරන්න කිව්වොත් සිටින ඉරියව්වෙන් අපිට ලබන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැන් සක්මන් කරන ඉරියව්වෙන් මට මේක පිළිගන්න කරන්නට කිව්වා. උන්වහන්සේ සක්මන් කරන විලාසයේත් ඒක තේනවා අපේ අනිස්ථාන ශක්තිය දනුව. ඉහළින් පේන්න කියලා හිතපුවාම ඉහළින් පේනවා. පසුපසින් පේන්න කියලා හිතනකොට පසුපසින් පේනවා. මෙන්න මේ විදිහට බුද්ධ නිමිත්ත රූපය වක්‍රී කරනවා. ලොකු කරනවා කුඩා කරනවා ඈත් කරනවා ලං කරනවා උස් කරනවා පහත් කරනවා පස්සපසින් බලනවා ඉදිරිපසින් බලනවා ඉරියව් මාර්ගව බලනවා මේවා කරන්න බැරි නම් තුනක්දී කියන්නේ නැහැ කරන්න පුළුවන් ඒ ලෙසමලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නිමිත්ත හදසුද තනියවා කියලා අදිස්ථාන කරපුවාම හදසුද බුදුරජාණන් වහන්සේගේ නිමිත්ත ඡායාවක් වශයෙන් වතුරක දිස්සෙන ඡායාවක් වගේ, සැඩපතක දිස්සෙන පිළිඹුවක් වගේ තේනවා. මෙන්න මේ අවස්ථාවේදී දුස්සාලම්බන ප්‍රීතියෙන් හද සීලන අවස්ථාව. එවිට ඇත්ත වශයෙන්ම තමාගේ සුද්ධය තමාගේ සහදවත බුදුරජාණන් වහන්සේට නිවසනක් කරලා දීලා ඇත්තෙන්න සිත පාරිශුද්ධත්වයට සාල්කාලික වශයෙන් පත් වෙලා අන්න මේ අවස්ථාවේදී ඒ මහාට අපට පුළුවන් අවශ්‍ය නම් ධ්‍යාන පැත්තට සිත යොමු කරන්නට. ඒක අපි පසු දවසක කතා කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ඒ රූපයත් දැක බලමින් හෝ ඒකේ නැත්නම් රූපයක් ලෙස නොබලමින් හෝ අර අරහන් ආදී නව ගුණය නැවත නැවත නැවත නැවත අදසිත මුලටත් මුලසිත අරටත් මෙහෙම සීපත් කරගෙන සීපත් කරගෙන යනවා. මේ සීපත් කිරීම තුළින් ඒ සීපත් කරන කාලය තුළ ඇත්තෙන්ම අපේ මතවත තුළ මතුවන්නේ කෙලෙස් ධර්ම අනවශ්‍ය වූ පාපකාරී ධර්ම පහළවන්නේ හිත නිරාමිෂෝ බුදු ගුණ නිරාමිෂ ප්‍රීතියකින් යුතුව බුදු පිළිම පවතින නිසා අර මේ නිවන ධර්මයන් සාරකාරක වශයෙන් සදාංග වශයෙන් යටපත් වෙන නිසා අර නිස්සපත විද්‍යමාන වන්නේ මේ එක ආකාරයක් දෙන්නා දැන්නා කියන්නේ බුද්ධෝ බුද්ධෝ කියලා කීපත් කරන්න පුළුවන් බුදුගුණ භාවනාවක් කරන කෙනෙකුට ඒ නත් නැත්නම් නවානහාදී බුදුගුණ අද සිට මුලට සිහිපත් කරනවා කැමති කෙනෙකුට හැකි කෙනෙකුට මුල සිට අගට සිහිපත් කරනවා මෙහෙම කරන එකත් බුදුගුණ භාවනාව තුන්වෙනි ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේගේ අරහණාදී ගුණ තුල ඇති සිසු ගුණ කොටස් ඒ අන්තර්ගත වන අනුබුදු ගුණ කොටස් සිහිපත් කරනවා දැන් අද අප උදේ දිගුණ භාවනා කරනකොට අරහන් මුරුණු විස්තර කරලා පද පහක් විස්තර කරනවා. මේ ලෝම කේෂන් කියන දුරෝ ගැන විතර ඥාන මොහොතේට අරහත් කියනයි. සක්කාය කිවිසිකිච්ච විසිකිච්ඡා ඒලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග රූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන සංයෝජන ධර්ම කෙලෙස් හතරන් නැවත රූප දෙන්නේ නැතුව දෙන්නේ උන්වහන්සේට අරහත් කියන අය. අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවාය සංස්කාර නිසා විඥානය තියෙනවාය ආදී වශයෙන් පටිච්ච සමුප්පාදයේ දැක්වෙන ඒ අංග නැති නිසා අවිද්‍යාව නිරුද්ධ කරන නිසා සංස්කාර නිරුද්ධ කරන නිසා පටිසන්ධි විඥානයේ නැති කරන නිසා ඒ තුලින් පහළ වෙන නාම රූප සංඛ්‍යාත සිතියෝම පටිච්ච සමුප්පාද අංගයන් මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ අරයන් සිදුව බැරි අරහත් කියන අය. ඒ වගේම උන්වහන්සේට මේ ලෝකයේ කියන සියලුම ආමත ප්‍රතිපatti පූජා පිළිගැනීමට සුදුසු වූ බැවින් අරහත් කියන අය. උන්වහන්සේ පහසින් දුකාවක් නොකළ නිසා සියලුම කාය කම්ම වචී කම්ම මනෝ කම්ම අතිපරිසුද්ධ සංස්කාරයේ තුන පිළිපල නිසා අරහත් කියන අය. මේ විදිහට එක එක ගුණේ ගුණේ අ르ගෙන ඒ ගුණයන් අන්තර්ගත වන සිසු බුදු ගුණ කොටස් සිහිපත් කිරීමත් බුදු ගුණ භාවනාවක්. තවත් උදාහරණයකට සම්මා සම්බුද්ධ පදයක් විදිහට විස්තර කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නිසා සම්මා සම්බුද්ධයි සර්වඥ ප්‍රාඥානේ ලෝකේ ලංකා දතේතු නිය ධර්මයක් නම් ඒ සියලුම නිය ධර්ම දතේතු ධර්ම විශිෂ්ට නාමයෙන් අවබෝධ කරන නිසා සම්මා සම්බුද්ධ කියනයි. මේ ආකාරයෙන් සෑම කොටසක්ම සෑම බුදු ගුණක්ම නැවත නැවත බෙද බෙදා බෙද බෙදා භාවනාවකට භාවනාව කරන්නට පුළුවන් ඉරිත අපේ සිත් තුළ බුදු ගුණ වැඩෙනවා. අපේ සිත සමාධිමත් වෙනවා නිවර්ණයක් වෙනවා. මේක ප්‍රඥාව අධික කෙනෙකුට තරමන්තරක හෝ ප්‍රඥාව තියෙන කෙනෙකුට කරන්නට පුළුවන් සාර්ථක වශයෙන් ප්‍රතිඵල නෙලා ගැනීමට නම් ඒ අය ඒ විදිහට කරන්නට ඕනේ. එහෙම නැති කෙනෙකුට නම් ප්‍රඥාව කරන්නේ නැති කෙනෙකුට නම් මේ කරුණ මතක තබා ගැනීමට අපහසු කෙනෙකුට නම් ඕවා සිහිපත් කරලා ඉන්නට බෑ හදවත තුළින් මේ ගුණ මතුවේ මතුවේ ඉගෙන එනවා නම් තමයි බඩා සුදුසු. ඊළඟ ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ අතරින් තියෙන තවත් ගුණ තියෙනවා. මේ කියන්නේ උදාහරණයක් ගන්න ඕනේ කිව්වොත් අවිද්‍යාව සංස්කාර චක්‍රයේ අරණ සිදුරු නිසා අනාත්. අවිද්‍යාව සිදුරු නිසා අනාත්. මොනවද අවිද්‍යාව? ඒක බෙදෙදලා බෙදලා ගන්නවා. උන්වහන්සේ අවිද්‍යාව කියන්නේ දුක්ඛය ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධ ගාමී පටිපදා ඥානං මේ දුක මේ දුක ඇතිවෙන්නේ නිවේකෝ මෙන්න නිවන මෙන්න නිවන නිවන් මඟ කියන එක චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිකමයි අවිද්‍යාව කියන්නේ. එතකොට අවිද්‍යා අරේ කියනවා කියනකොට උන්වහන්සේ දුක පිළිබඳව තිබුණු අවිද්‍යාව මේ දුක දුක කියන එක අපි අවබෝධ කරගන්න නැති නිසා මේ සංස්කාරයේ ගමන් කරන්නේ මේ දුක කියන එක අවබෝධ කළාට පස්සේ අපිට නිබ්බිදාව තුළින් විරාගය තුළින් මේ සංස්කාර රූපයට පයින් ගහන්නට පුළුවන් ඈතට විසවන්නට ඒ විදිහට මේ බුදුගුණ මේ විදිහට හරියට හදවත තුළින් මතින් මතින් දකිනකොට මේ පිළිමේ කොට තුළින් ඇත්ත වශයෙන්ම කෙනෙකුට නම් අවබෝධ කරගන්න පුළුවන් සංස්කාර අරයන් සිදුලුවක් නේද? ඇත්ත වශයෙන්ම සංස්කාර කියන්නේ මොනවද? පුඤ්ඤාදි සංස්කාර, පුඤ්ඤාදි සංස්කාර, ආනන්දාදි සංස්කාර. කුසලයකසයි ප්‍රධාන වශයෙන් හතරෙන් ධ්‍යාන මහාගති සියලුම ධ්‍යානති. මේවා ඔක්කොම නැති කළා. නැති කළා කියන එකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ තුළ ආනන්දාදි සංස්කාර නැහැ කියලා නෙමෙයි. ඒ කියන්නේ ඒ ආනන්දාන සංස්කාර කියන්නේ හතරෙන් ධ්‍යාන ධාතත්ව. ඒවා නැති නිසා අරහත් කියන්නේ. නමුත් උන්වහන්සේට ඕනෑම වේලාවක එක්කෙනෙකුන් ඕනෑම ධ්‍යානයකට සමවදින්න පුළුවන්. බණ දේශනා කරන විට සාධකාර දෙන විට මිනිසුන් ඒ සාධකාර දෙන ස්ථානය තුළදී උන්වහන්සේට කැමති නම් හතරෙන් ධ්‍යානයක සමවදින්න හතරෙන් ධ්‍යාන සම්මයදිලා නැගිටලා ඉන්න බලකොට. කියන්නේ. මේ විදිහට සමාධිමත් එකක් තියෙනවා. මේ සංස්කාර නැති කියලා කියන්නේ නෙමෙයි සංස්කාර අල්ලාගෙන මන්නේ මගේ කියලා ග්‍රහණය කරගෙන ඒ තුලින් මේ සංස්කාර ගමන දික්කන ආකාරයට සංස්කාර දැනක කරගන්න. ඒ වාට කියන්නේ ක්‍රියා කියලා. ක්‍රියා මාත්‍ර. මේ මේ ආනන්ද සංස්කාර ක්‍රියා කියනවා. ඒ සංස්කාරනේ ඔක පොතේ තේරුම් ගන්න ඕනේ. ඊළඟට පටිසන්ධිගේ ඥානය නැති කළ නිසා උන්වහන්සේ අරහත් වෙනවා නම් නැවත නැවත දෙක දෙතාමිය බුදුගුණ කරනවා නම් බුදුගුණ භාවනාව වඩනවා නම් කෙනෙකුට කියන්නට පුළුවන් පාමාවසර රූපී මේ ප්‍රතිසන්ධි විඥාන පිළිදෙනේ වගින්න මේවා ඒව ඔක්කොම සිදුවා අටක්ද බොහොම තියෙනවා මගේ මතකයේ හැටියට රූප ලෝකයේ ප්‍රතිසන්ධි වෙන දේ ඔක්කොම දන්නේ නැතුව හතරක් අභිධර්මයේ හැටියට පහක් අරූප ලෝකයේ කියන උපදින ස්ථාන ප්‍රතිසන්දි විඥාන විදෙනේ හතරක් අකුසල වශයෙන් විඥාන විදෙනේ ස්ථාන දෙකක් 19ක් ඔක්කොම එකතු වෙනවා මේ ඔක්කොම එකක් එක බල බල අපිට බුදුගුණ භාවනා කරන්නට පුළුවන් ඒක කරන්නට නම් අදි ප්‍රඥාව අධික වෙන්න ඕන සාහාරික උපත කරන්නට බෑ මොකද බුද්ධ කියන්නේ ප්‍රඥාවක් අපි භාවනා කරන්නේ දුරු කරන ප්‍රඥා අසකින් තමයි මේවා දකින්නට පුළුවන් වන්නේ. මේ විදිහට එකක් එකක් අරගෙන එක එක බුදුගුණයක තියෙන සිසු බුදුගුණ කොටස් දෙකකට විග්‍රහ කරමින් නැවත නැවත බෙදලා නැවත නැවත විග්‍රහ කරමින් මේ බුදුගුණ භාවනා කරන්නට පුළුවන් ප්‍රඥා වන්තයෙකුට ඒ තුළින් ඇත්ත වශයෙන්ම හදවත තුළින්ම ඒ ගුණ මතේ මතේ ආවනම් අපේ සංකාන තුලත් ඒ ධර්මයේ ඇතිවලා ඒ භාවනාව තුළින් අපට නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් අනිත් එක තමයි මේ බුදුගුණ භාවනාවේ විදර්ශනාවට හරව කරවා විදසම් නැතිව බල බලාගෙන ඉන්නේ. ඇත්ත වශයෙන්ම මේක මේ පළවෙනි වතාවට මම මේ තුන්වත් කියන්නේ. ඇත් ධර්මදේශනාව කියන පළවෙනි වතාව. මිනිසුන්ට කරන්න බැරි නිසා මට මේවා කියන්නට හිතෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධ අරගන්නවා. අපීමිත අපරිත මහා ගුණස්කන්ධ ඒ විශේෂ අරගෙන බුදු ගුණ භාවනාව කරනවා. උදාහරණයක් අපි කියමු සම්මා සම්බුද්ධෝ. මාතේ මේ දුක්ඛ සත්‍ය කියලා අවබෝධ කළා. අපි දැන් මොන්නේ අපිට හිතට තේනවා. මෙන්න බුදුරජාණන් වහන්සේ ධාතු කොට අවබෝධ කළා, ජරා දුක අවබෝධ කළා, වියාදි මරණ දුක්, ශෝක පරිදේන දුක්, පස්සේ විප්‍රයෝග දුක්, සිය සංප්‍රයෝග, සිය විප්‍රයෝග දුක්, පස්සේ සංප්‍රයෝග දුක් ඊළඟ ජරාද ක්‍රියාදුක් මනස මේ සාබාන නිහිතස්සලා යන මේ මෙනෙහි කරන්නේ කොමකින්ද මේ බුදුගුණ තියෙන්නේ කොහෙද මේක නම් ගැඹුරු තැනක් හදේ මෙතන නිවන මත වෙන තැනක් බුදුරජාණන් වහන්සේ උදාවද බුදුගුණ තියෙන්නේ නැත්නම් තමයි සංසාරයේ දුරද බුදුගුණ තියෙන්නේ මෙතෙක් කියන කතාවට පටලැක්කතාවක් කියලා හිතන්න බෑ මේක සත්‍යම මේ තුන්වන් කරන්නේ පරමාර්ථ සත්‍යය බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදුගුණ අපි සිහිපත් කරන වාරයක් වාරයක් ගානේ අන් කිසිවක්වත් නෙමෙයි සිදුවන්නේ අපේ సంతාන තුළ සිකුවිලි පරම්පරාවක් ඇතිවෙන ඇති නැති නැති යන. ඊහෙර වෙන මොකක්ද කියන්නේ? අරහණ ගුණයන්වත් එකයි සම්මා සම්බුද්ධ ගුණයන්වත් එකයි කොයිලපතු ගුණයන් හිතුවත් අපේ సంతාන තුළ සිටීමේ පරම්පරාවක් සංස්කාර ගොඩක් ඇති නැති නැති නැති යන හැර අන් කිසිවක් පරමාර්ථ වශයෙන් නැහැ. දැන් මේ කියන වචනයක් වචනයක් අහනකොට මේ කින්වත් අයට බුදුගුණ භාවනාවක් කියන්නේ. මේ බුදුගුණ භාවනාව කියනවා කියන්නේ මොකද්ද? සෑම කෙනෙකුට අය කෙනෙකුගේම චිත්ත තුළ සංස්කාර ධර්ම, චිත්ත සංස්කාර ධර්ම ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මෙන්න මේ ඇතිවීම පැවතීම නැතිවීම දෙකට ප්‍රඥා අත්‍යක්ෂයේ යොමු කරමින් යොමු කරමින් අපට පුළුවන් භාවනා කරන්න. මේක කරනකොට සත්‍ය වශයෙන්ම අපි කරන්නේ විදර්ශන භාවනාව. මෙහිදී අපට ඉතාමත්ම ගැඹුරු අවබෝධයක් අත්දකින්නට පුළුවන් වෙනවා. මුළු විශ්වයම අන් කිසිවක් නෙවෙයි සිත් විදු මාත්‍රයක් පමණයි කියලා. මේක මෙයාට තේරුම් ගන්න පුළුවන්. මුළු විශ්වයේම සිටින මාත්‍රයක් පමණ අපේ සිත සම්පූර්ණයෙන් මෙතන පමණක් නිවනවා වගේ මගේ සිත නිවනවා. උදාහරණයක් දුන්නා. මේ මුළු විශ්වයෙන් මගේ ලෝක මගේ සංකාණය තුළ නිවන. යම් සාක්ෂි ධර්ම අල්ලාගෙන තිබෙනවා නම් සමාධිය උපරිමයෙන් නැති මේ සෑම කම්මේ හදවත දෙනින් අල්ලාගෙන තියෙන සිත තුළින් අල්ලාගෙන තියෙන. මේ සිත අල්ලාගෙන සිතින් අල්ලාගෙන අපි සිටිනවා මේ අල්ලා ගන්න සිත එතනම ඇති වෙනවා එතනම පවතින එතනම නවතින අයත් පවතින අයත් පවතින අයත් නැතිව මොනවද අල්ලා ගන්න තියෙන්නේ කුමක්ද අල්ලා ගත්තේ බාහිර ලෝකයක් අපි අල්ලා ගන්නට මෙතෙක් කල පැවතිලා මුලාවෙන් මුලාවට පත් වුණාට ඇත්ත වශයෙන්ම අල්ලාගත්තේ අනිත්‍යකමේ අපේ සිත අපේ සිතින්මයි මෙන්න මේ ගැඹුරු අවබෝධය අපට වැටහෙනකොට බාහිර ලෝකයේ කිසිම අතියක් නැති නිරක්ෂක නිසරු දෙයක් බවට පත් වෙනවා. එයි බාහිර ලෝකයේ අල්ලාගෙන පැටලෙන දෙන්නේ අපි මේ දඟලන්නේ. නමුත් මේ පැටලීම පිළිමින අනිත්‍ය තැනක නෙමෙයි කියන්නේ පද තුළ සමාගයේ සිටින සිටම අල්ලාගෙන කරන දඟලීමක්. මේ බුදුගුණ අල්ලාගෙන කරන මේ සංස්කාර දඟලීමක්. මේ විදසන් නැකක් නේ මේ සංස්කාර ගැනීමද සංකීර්ණයක් නෙවෙයි අවිද්‍යාවත්‍ය සංඛාරා කියන පදනමෙන් මත අවිද්‍යාව පසුබිමින් තිබෙන නිසා කරන නැති උල්ලා මේ සංස්කාර ඇති වෙනවා පවතිනවා නැති වෙනවා බුදුගුණ සීකරන සංස්කාර. මේක දකින පිටත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත පවතිනවා නැවත නැති වෙනවා මෙන්න මේ ඇතිවීම නැතිවීම දෙක දෙක බල බල බල බල බුදුබණ බලන භාවනා කරනකොට අපේ සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්නට අපේ ප්‍රඥාව වැඩෙන්නට වැඩෙන්නට විමුක්ති පරිපාලනයේ ධර්ම නියමිත ප්‍රමාණයට ලංවන්නට ලංවන්නට අපි නිවන කරා සම්මිත වෙනවා සම්මිත වෙන සම්මිත වෙනුඹ සියලුම සංස්කාර පහනක් නිවන ඇති නිදී යන සත්‍යයක් මේ භාවනාව තුළින් අපට අත්දකින්නට පුළුවන් එදාට දිවිදින භාවනාව තුළින් නිවන් ලබන්නට පුළුවන් එතකොට දැන් ඒකට ආසන්න කාලයක් අපි කතා කළා මේ පින්වත් අයට අපි ප්‍රකාශ කළේ කිසි තාකිකි බුදුගුණ පිළිබඳ සාකිති කරුණු කීප පළ කරන කීපයක් පමණයි බුද්ධෝ බුද්ධෝ කියලා කෙනෙකුට අවශ්‍ය නම් භාවනා කරන්න පුළුවන්. නවාරාගේ බුදුගුණ නැවත නැවත සිහිපත් කරන්න පුළුවන් අගසිත මුලසෝ මුලසිත අගට කෙනෙකුට අවශ්‍ය නම් බුද්ධ ප්‍රතිමාවක් දැක්ව සිටින් බලාගෙන සිටින් මවාගෙන ඒ කරන්නට පුළුවන් නැත්නම් ඒක නොකරකෝ කරන්නට පුළුවන් ඒකම දෙක. මේ බුදුගුණ අරහන් ආදී ගුණ නැවත නැවත බෙද බෙදා සමත් කෙනෙකුට අවශ්‍ය නම් ප්‍රඥාව දෙන්නම් භාවනා කරන්න පුළුවන්. තවත් ප්‍රඥා අධිපති නම් මේ බුදු කොටස් නැවත නැවත අනවන කොටස් වලට බෙද බෙදා විශ්ලේෂණය කරමින් භාවනා කරන්නට පුළුවන් බුදුගුණ භාවනාව. තවත් කෙනෙකුට අවශ්‍ය නම් මේ බුදුගුණ භාවනාව තුළින් දැක්කෙන ගුණ ධර්ම තමයි සංසාරය තුළ ඇති කරගෙන ඇති කරගෙන ඒවා ඇතිවීමට ඉඩහරිනුන්න සත්‍ය වශයෙන් මේ තුළ ඒ ධර්ම අදතුලින් අද්දතුලින් භාවනා කරන්න පුළුවන් මම ඒක කියන්නේ නැහැ. තවත් ප්‍රඥාව දියුණු කෙනෙක් ඉතිනම් විදර්ශනාව මේකට ලං කරගෙන දුකනන්ද භාවනාවක් වශයෙන් බුදුගුණ භාවනාවක් කරන්නට පුළුවන් සමස්ත විදර්ශනා දෙකම වෙන ආකාරය. මේ කවර ආකාරයකින් හෝ මේ තින්වත් අය බුදුගුණ භාවනාවේ නිරතවන්න මේ ඉන්නේ තව පැය දෙක තුනක් නැත්නම් පැය හතරක කාලයක් මේ තවත් කාලෙදී පුරාණ ඒ අසීමිතෝ මහා බුද්ධ ශක්තියට මේ අසංකීර්ණෝ මහා ගුණස්කන්ධයක ඒ අපරිමිතෝ මහා ගුණස්කන්ධයක මායාවේ මාර ධර්ම ස්පස්තල වෙනවා. අපේ කිලේශ ධර්ම පහ වෙනවා, ඈත් වෙනවා, දැක වෙනවා. අපේ සිත පිරිසිදු භාවයට පත් වෙන සමාධිමත් භාවයට පත් වෙන ඒ සමාධිමත් භාවය තුළින් අපට ඒකාන්තයෙන්ම භාවනාවට පරිබෝධ කර ධර්මයන් අයින් කරගෙන භාවනාව සාර්ථක වශයෙන් කරලා මේ භූමිය තුළදීම මේ සතිය තුළදීම ඕන නම් කෙනෙකුට පාරමී ශක්තිය තිබේ නම් අමාමහණ වෙන සැනසීමට පුළුවන්. එසේම වේවා කියලා මේ සෑම දිනාටම මම ආශිර්වාද කරනවා සුළු නොකර බැරි හදකින්. හොඳයි ප්‍රශ්න තියනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා. යාවකයන් නිගන් සාවකයන් ඥාන සාවකයන් නිගන් යාවකයන් ඥාන කියලා බුදුරජාණන් වහන්සේගේ ඔය මොනේද දීර්ඝ පාඩයක් තියෙනවා යන්තර ලෝකේ ධර්මයක් නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ඥානය බුදුරජාණන් වහන්සේගේ ඥානය නම් කාද ඒක අත්කරන තමයි මේ ධර්මය දසේ ධර්ම. ඉතින් මේ කියන්නේ දසේ ඉතිරි සත්‍ය ඇති කියන එක. ඒ සියලුම නිජ ධර්ම සංඛාර විකාර ලක්ෂණ නිබ්බාන සංඥාති මෙන්න මේ පහ පංචවිද ගැන පස්සාකාර දකින කුසීලෝම දන්න අවබෝධ කළා කියන එකයි පංචවිද නිය මණ්ඩලයේ අවබෝධ කළා කියන්නේ. එතන නේද? තේරුම හිත හිතා කියනවා නම් බොහොම හොඳයි. තේරුම නැතුව කියනකොට සමාධිය ඇති වෙනවා. කල් යනකොට මේ තේරුම හිතේකා කියන කර වඩා සුදුසු. එතකොට ඒකමයි ප්‍රශ්නාව වෙනස. බුදු ඉස්සෙල්ලා කරන්නේ නම් ගුරුමේ ක්‍රමනා මේකයි බුදුරජාණන් වහන්සේගේ පිළිමේ දේශ වලක් ඇස්සේ කැරලා බලන්න මෙන්න මෙතන ඊළඟට ඇස් දෙක පියාගෙන පිටින් බලන්න. නැවතත් ඇස් දෙක කැරලා ඒකම නිහි කරලා නැවතත් ඇස් දෙක පියාගෙන බුදු ගුණ මෙනෙහි කරන. මේ විදිහට වර පැස් දෙක ඇරෙන්න අනිත් පැස් දෙක පියාගෙන මෙනෙහි කරන්න කියලා බුරුමේ බොහෝ තැන්වල උගන්වනවා. ඉතින් අපි නම් මේ බුද්ධ ප්‍රතිමාව දිහා බලන කරන්නට කියන්නේ එතනදී සමාධිය ටිකක් ඇති වෙන ඇති වෙන ගන්න කාර්යය ඈත් වෙනවා. ඈ? ඔව්. එහෙනම් පුළුවන් ඒ විදිහටම කරන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රශ්න. විතක්ක කියන එකේ සිංහල වචනේ වෙනයි විතක්ක කියන එකේ පාලියෙන් අපි අදහස් කරන වචනේ වෙනසක් තියෙනවා මම අද උදේ කිව්ව විතක්ක දැක්ගමනේ කරන්නට ඕනේ භාවනාවෙන් සාර්ථකව ඵල ගන්නට නම් කියන්නේ විතක්ක දැක්ගමනේ වේදනා දැක්ගමනේ තීනමිද දැක්ගමනේ නිවර්ණ දැක්ගමනේ ඊට අමතරව ක්ලේශ දැක්ගමනේ කරන ඕන කියලා අපි කියවනේ ඉතින් අපි විතක්ක කියන්නේ අපේ භාවනාවට පරිභාෂණය වශයෙන් වෙන සියලුම සිටිවිලවල අපි සිතන විකක් ඇති වෙනවා කියලා කියන්නේ සිතේ සිංහල භාෂාවෙන්. මම නියම විකක් ඇතිවෙලා බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම පිටකයේ තියෙන විකක් එකයි පොතේ කියලා කියනවා. ඒකදී කරන්නේ විකක් චෛතසිකයෙන් විකක්යෙන් ආරම්භක නැවත නැවත සිට යොමු කිරීම. ඒවා සාමාන්‍ය ධ්‍යානසික වශයෙන් කරපු කෙනෙකුට ධ්‍යානසික කියන කෙනෙකුට පහසුවෙන් දැනෙන්න පුළුවන්. එතන විකක් කියන්නේ නැවත නැවත ආරම්භක සිට යොමු වීම. විශේෂයෙන්ම විතරක් ගන්නත් මේක නෙවෙයි අනාත්ම සිටියේ සිංහල දෙකක්. මේක පාලනය තාක්ෂ. හ්ම් හ්ම් ආ මේ යෝහන්නේ මේ සංස්කාර කියන වචනේ තියෙන පුණ්‍යාභි සංඛාර අපුණ්‍යාභි සංඛාර ආනන්දාභි සංඛාර කියලා. ආනන්ද කියන වචනේ තීරම නොසැලෙන ස්ථාවර තියනවා. එතකොට ආනන්ද කියන එක විස්තර කරන්නේ ආනන්ද සප්පාය සූත්‍රය යනවා බුදුහාමුදුරන්ගේ වචන විස්තර කරනව නම් හතරවෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය වෙනවා කියන සියලුම අරූපාවච ධ්‍යානස්ථානම. හරිද? අභිධර්ම කියන්නේ හැටියට නම් ආනිත්‍ය කියන්නේ රූපාවචර හැර අරූපාවචර ධානසික හතර. මම අභිධර්මයේ කියන්නේ නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේණික පාඩයට අනුකූලව ඉදිරිපත් කටයුතු කරන්නේ. ඒක නිසා මම ආනන්ද කියන දෙවිස්තර කරන්නේ හතර වෙනි ධ්‍යානයක් ඒ වුණා කියන සෑම රූපාවචර ධානසික ආනන්දය. ඒවා කුසල. ගන්නට ඇති රහත් නෝ කෙනෙක් කරනවා නම් ඒවා කුසල දැනෙන්නේ නැහැ. ඒවත් පුණ්‍යාම සංකාරය. අපි අර ටිකක් දුරට ඒක විස්තර කරන ආනන්ද සංස්කාරය. හ්ම් එහෙනම් මුත්තේපත් වෙන මහත්යනා මාර්ගයෙන් කියන ඇති මග්ගලි කර්මස්සේ ඉවර කිරීමක් බුදුරජාණන් වහන්සේට මේ ධර්ම අවබෝධ වෙන ආකාරයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට ධර්මයේ අවබෝධ වෙනවා නම් බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණේ නැහැ. උන්වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි යහපත් කියන මාර්ග වලවලට පත් වෙලයි සම්මා සම්බුද්ධ කියන තත්ත්වයට පත් වෙනවා. සම්මා සම්බුද්ධ වෙනවා කියන්නේ පහත් ඵලයේ ප්‍රභාග කියන්නේ. ඒ පිළිගැනීම තමයි. හැබැයි ඒක සෙනෙහක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක සැපරකට මාර්ග හතරයි පහ හතරයි නමුත් ඒක අනුපුබ්බ ගාමෝ. ඒකට පස්සේ එකකට පාඨම සම්මා සම්බුද්ධත්වයට පස්සනා කියන කෙනෙක්. කම්මක්ෂය කලා කියන එක ඉතින් අරහත් ඵලය තමයි සිදුවන්නේ. නමුත් විපාකක් තේනා නෙවෙයි. කම්මක්ෂයයි විපාකක්ෂයයි දෙකක්. ඊළඟට තව එකක් දැන් නම් හරියටම පැයක් ගත වුණා දැන් අපි නතර කරනවා.